දැයි තවදුරටත් අපි ස්වාමීන් වහන්සේගේ අවසරයි නෑනියන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනාවට මුදු යන අතර වාරේ අද මිනිච්ච ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් නැත්නම් ධර්ම සාකච්ඡාවක් එහෙම නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීමේ වැඩ පිළිවෙලක් වැඩ සැසිවාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඒ සඳහා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙන ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. ඒ අතර වාරේ කාට හරි සභාවට වෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවනම් මාතෘකා ඉදිරිපත් කරන්න තියෙනවනම් ඒ මාකින් පැනගෙන විවිචන ඉදිරිපත් කරන්න තියෙනවා අපි ඒකට සාදර වෙනවා. සතිವಾರයේ ආරම්භ කිරීම පිණිස ලිඛිත ප්‍රශ්න වලින් අපි පටන් අරගනිමු. මම ඉල්ලා සිටින ප්‍රශ්න එකින් එක සභාවට ඉදිරිපත් කරන්න. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මානපස්ති භාවනා වඩන විට සතිය පවත්වා ගැනීම සඳහා මහත් පරිශ්‍රමයක් දෙමින් සිටිනවා. ආරම්භයේදී සිටුවිට වැළැස්සේ නැති භාවනාවට බාධා දෙමින් වාසය. එකිනෙකට සම්බන්ධිත කෙටි සම්බන්ධයක් නැති සිටුවිලි වලින් සතියට බාධා දෙමින් වාසය. දැන් විතර එන කේජි සිටි විදිවලින්ම අදින්ද දැන් තත්ත්වයකට පිටපත් වෙන තත්ත්වයේ මගහරවා ගැනීමට උපදෙස් පාසෙන් මේ කුසලයේ වාස්තේ නිවාරණ භෝති තීසනේ ලියලා තියෙන විදිහට පරියන්ක භාවනාවක විස්තර වගේ දෙන්නේ මොකද ආනපන මුල් කරගෙන ලියලා තියෙන්නේ ඒක මහත් ප්‍රයත්නයකින් පරිශ්‍රමයකින් උපයාගත යුතු බව සඳහන් කරලා තියෙනවා. නමුත් කියන්න තියෙන උපක්‍රමයකින් උපක්‍රමයකින් හෝ පරිශ්‍රමයකින් හරි ආනාපානෙට පොඩ්ඩක් හරි ලඟ වෙන්න පුළුවන් වුණොත් ඒක විශාල ලොකු ජයග්‍රහණයක්. ඒක මොකද අපි මෙතෙක් කල් එහෙම කිසිම ගෞරවයක් සැලකිල්ලක් කරමින් නෙවෙයි ආශ්‍රස් ප්‍රසවාස කලේ. ඒ කිසිම ගෞරවයක් නොකරපු දෙයකට හිත යොදවපමණි දවසෙන් දෙකකින් යන්න බෑ. ඉතින් සගීයක ප්‍රයත්නකින් හරි කමක් නැහැ ඒක ලොකු ජයග්‍රහණයක් විදිහට සලකන්නේ. ඊට පස්සේ විස්තර කරනවා ඒ කරනකොට ප්‍රධාන වශයෙන්ම අර හිතවිලි වලින් එන බාධාව ඉතින් තවදුරටත් ඉදිරිපත් කරගත්ත ආනාපානය සුවද කරගන්න උච්චාරණ කරගන්න ආසන්න කරගන්න අර හිතවිලි දුරුවන් කරන්නේ කොහොමද කියන එක ප්‍රශ්නේ. ඉතින් ඒකට මේ වගේ උපදේශයක් දෙන්න පුළුවන්. යම් වෙලාවක යම් ආකාරයකින් Tamanට මෙතෙක් කල ගෞරව නොකරපු ආනාපාන මුතන දීලා නැත්නම් ආනාපානේ මූල කර්මස්ථාන වශයෙන් භාවනා කරද්දී ඉතිවිලි නැති වෙලාවේ ඉතිවිලි බාධාකින් තොරව ආනාපානේ බලා ගන්න පුළුවන් වුණා නම් ඒ වෙලාවේදී පුළුවන් තරම් සමීප වෙලා බලන්න ආශ්වාසය කියන එක ප්‍රශ්වාසයෙන් මොන මොන විදිහට වෙනස් වෙනවද කියලා. ප්‍රශ්වාසය කියන කාණ ආශ්වාසය කොච්චර විදිහට වෙනස් වෙනවද කියලා. ඒ වගේම බලන්න ඒක ඊට වැඩි ටිකක් මූලික අවස්ථාවක් මම මේ උස් ශබ්ද වල නෙවෙයි වේදනාව නෙවෙයි හිතවිලි වල නෙවෙයි මම ඉන්නේ ආනාපානමයි ඉල කොහොමද දන්නේ ආන්නේ තොරතුරු බලලා මේ ආශාස මේ ප්‍රසවාස බල බල ඉන්නකොට ඒක හිතවිලියි වේදනයි එතකොට බලන්න ඕනේ දැන් ශබ්ද වේදනා හිතවිලි නැතුව ආනාපාන බලනකොට මෙහෙමයි සද්ද වේදනාව කරදර සාම්පිතගත වේ සද්දනේ හිතවිල්ලදී හිතවිලි කරදර තියෙනකොට ආනාපානෙ කොහොමද බලන්නේ කියලා මේ මුළු කතාවම ආනාපානේ දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් මේ දියුණුවට පියවරක් සද්ද හිතවිලි නැතිලා ආනාපානෙ නීම හිතවිලි ඇතිලා ආනාපානෙ නීම නමුත් මේකේ දෘෂ්ටි කෝණේ බලලා තියෙන්නේ ආනාපාන දෘෂ්ටි කෝණයෙන් නෙවෙයි හිතවිලි දෘෂ්ටි කෝණයෙන් බලලා තියෙන්නේ ඒක තමයි මාරපාක්ෂිකයි කියලා කියන්නේ කෙලස් පැත්ත ඒ නිසා බලන්න බොහොම මාරුයි ආනාපානසට ගත්තා ආරාධනාවකින් තොරව හිතවිලි ආව ඒ හිතවිලි තියෙද්දි මට ආනපන බලන්න පුළුවන්ද බලනකොට හිතවිලි නැතුව බලනකොට ඇති වෙනස මොකක්ද කියන හිතවිලි වලට මුල් තැන දෙන්නේ නැතුව හිතවිලි තියෙද්දි ආනපන බලන්න පුළුවන්කම අපේට තියෙනවනම් ඒක ඉතාම වටිනවා හරියට සෙනක ඉන්න වාහන තියෙන මහපාරක හප්ප ගන්න නැතුව වාහනය කරා යනවා නැතුව අර යනවා සෙනඟ නැති පාරක වාහන නැති පාරක වාහනයක් කරනකොට වැඩි දක්ෂ වෙන්න ඕනේ. සෙනඟ වාහන තියෙන තරකයක්. ඒ වගේ හිතවිලි තියෙද්දි තානපණ බලන් ඉගෙන ගන්න මම මේ කියන කාරණා තේරුම් ගන්න පුළුවන් නම් හිතවිලි එච්චර බාධාවක් වෙන්නේ නැහැ. දුවර බලන්න හිතවිලි තියෙද්දි ආනපන්න යන්න පුළුවන්. එහෙම නැත්නම් මේකට කියන්නේ අපි හිතවිලි අස්සේ හිතවිලි විනිවිදලා යන්තම් හරි ආනපානේ පේන මට්ටමක තියෙනවා කියලා බලන්න. මේක පොඩ්ඩක් තව පහසු කිරීම සඳහා මම මේ කියපු ටික තේරුම් ගත්ත කෙනෙකුට කියන්න පුළුවන්. ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ හිතවිලි තියේදී තහිතවිලි කරදර තියේදී ආනාපානෙම බලන්න බැරිුණත් කමන්නේ මම ඉඳගෙන ඉන්න බව දන්නවාද කියලා බලන්න. එහෙනම් බේරලා. එහෙනම් ගොඩ. හිතවිලි ඉන්නේ ඉඳගෙන ඉන්න එකේ ආනාපානෙ තමයි ඒක වැඩි හොඳයි. ඒ හිතවිලි තියෙද්දි මේ ආශ්වාස මේ ප්‍රශ්වාස කියලා බලන්න පුළුවන් ඊටත් වැඩිය හොඳයි. ඒ නිසා මේ හිතවිලි තියෙන වෙලාවේ වැඩි වැඩියෙන් ඒකට අවශ්‍ය අවස්ථාව ඇති කරගන්න හිතවිලි අතපමණින් හිතවිලි නැති කිරීමේ අදහස ගන්න එපා කවදාවත් වෙන්නේ නැහැ. කරන තියෙන හිතවිලි තියෙන ධානාපානේ බලනකොට හිතවිලි බේම කොම්. එහෙම නැතුව වෙන උපක්‍රමයක් නැහැ. මේ ඉදිරිපත් කරලා තියෙන කෙලස් පැත්තේ. නම් මේ ඉදිරිපත් කරන ගන්නේ නික්ලේශී පැත්තෙන් නිසා මේ ආනාපාන පැත්තෙන් ඉතිවිලි තියෙද්දි ආනපනේ බලන්න පුළුවන් බැද්ද කියන එක මේකේ ලියවිලා නැහැ. ලියවිලා තියෙනවා වඩා හොඳයි. ඒ ලියුපේකන කමිටුගේ සභාවට ඒ කාරණාව ඉදිරිපත් කරන්න. එහෙම බැරි නම් ඉස්සරහදී හිතවිලි තියෙද්දි ඉඳගෙන ඉන්න බව ආනපනට මට යන්න පුළුවන් බව හිතවිලි වශයෙන් ආනපන බලන්න පුළුවන් බව තේරුම් ගත්තොත් ඒක ලොකු ආත්ම විශ්වාසයක් ඇති වෙයි කියලා මම විශ්වාස කරනවා. ගෞරවනීය සාමිලාන්ත මා සක්මන් භාවනාවේ යෙදෙන විට ඇතැම් අවස්ථාවල වම දකුණ වශයෙන්ද තවත් අවස්ථාවල උසවනවා ගෙන යනවා තබනවා යමින්ද වෙනත් අවස්ථාවල කායක දැනෙන ස්පර්ශයේද මෙනෙහි කරමි මෙසේ කිරීම නිවැරදිද මෙසේ නම් ඒ එකම ආකාරයකට වැඩිමක උත්සාහ කළ යුතුද ඔබ ආශිර්වාද නිපාන ගෝවිෂ්ණු සත්‍යයේ හේතුය සක්මන් භාවනා පිළිබඳ ප්‍රශ්නක් ඉතින් ඒකෙදී පතුලි බැලුවත් කය අනිත් තැනක ඇති වෙන වේදනා දැනීම බැලුවත් කොහොමද කයේ හිත තියෙන බවට සතුට වෙන්න පුළුවන් මේ එක ප්‍රකාශයකින්වත් එහෙම පිට අරමුණු වලට හිත ගිය කතාවක් නැහැ ඊට පස්සේ තියෙන්නේ කය ඇතුළට හිත ආපු එක තාම ලොකු ජයග්‍රහණයක් ඒ ඇතුලේ ප්‍රධාන කර්මස්ථානේ මොකද්ද නැත්නම් බාධාවක් නැත්නම් විශේෂයෙන්ම හිතට බීජ තන මොකද්ද කියලා යෝගාවචරයට විශ්වාසයක් නැතිකම මෙතන පේන්න තියෙන්නේ ඒ නැත්තම් මට පාලනයක් ලැබුණොත් මගේ හිත කොතෙන්ද යොදන්න ඕන කියන එක දන්නේ නැති ගතියක් වෙන්න තියෙනවා. ඊට ඉස්සෙල්ලා ප්‍රශ්නයක් එනවා. සමහරක් කරුණු මට ඕනේ දේවල් සමහරක් වර මට ඕනේ නැහැ. මේ ඇඟින් එන අරමුණු මම බලාපොරොත්තු වෙන දේවල් නෙවෙයි නමුත් ඒක වෙනවා. යෝගාවචරයට මම මේ දෙන්න හදන මතක් කිරීම තමයි අපි ආනාපානේ මේ දක්වම් කරනකොට පතුලේක තමයි අපි ඉස්සරහින් තියන්නේ නිසා පුළුවන් හැම වෙලාවකම සැකයක් වෙන හැම වෙලාවකම කරදරයක් නැති හැම වෙලාවකම සතිය පවත්වන්න පතුල පොළවේ වදින එක නමුත් එතකොට බලාපොරොත්තු වෙන්න බෑ ඉච්චරයි මතුවෙන්නේ අනිත්‍යව මතුවෙන්න එපයි කියලා කොච්චර දෝ සද්දැහි කොච්චර දෝ වේදනා දැනීම මතුවේ කොච්චර දෝ හිතවිලියේයි නමුත් ඒ හිතවිලි වේදනාවත් බලවත් නම් තමයි අපේ ප්‍රශ්න තියෙන්නේ. නැත්නම් ඒවා තියෙද්දිම බලන්න පතුල පොළොවේ වදින හැටි ඒ විදිහට බලන්න යනකොට අනිකුත් කයි වේදනා දැනෙද්දිමත් මම ඇවිදින බව මේ වම මේ දකුණු බව දැනගන්න පුළුවන්කම අතරින් පතර හෝ තියෙනවනම් භාවනා කැඩිලා නැහැ දිනුන ඒක දිනුන ලක්ෂණයක්. ඉතින් ඒක නිසා දැනට තියෙන ඔක්කොම තොරතුරු සතියට ලැබිච්ච අතවාසිය කියලා දැනගන්න. සැකයක් තියෙනවා නම් විතරක් මූල කර්මස්ථානයේ ප්‍රධාන වශයෙන් අසුර කරා. සැකයක් නැතිනම් මේ ප්‍රශ්නය කහන්න හිතෙන්නේ නැත්තම් මේ සේරම තමයි භාවනා කරන නිසා ලැබිච්ච අතුරු ඵල එيش ඔක්කොටම එන්නේ දෙන්න. මොනම ප්‍රශ්නයක් අහන්නේ ප්‍රශ්නයක් අහන තරම් සැකයක් හිතේ තියෙනවා නම් ඒකට උත්තරේ කියන්න වාග මූල කර්මස්ථානයේ වම දකුණ ඒ නිසා පතුරු බිම තියෙනකොට දැනෙන දේවල් තමයි බලන්න ඕනේ. එතකොට ගොනුවක් තියෙනවා. ඒ ගුණයක් අවශ්‍ය වෙන්නේ සැකසහිත මනසට විතරයි. සැක නැහැනේ ඔය ඉන්න ඔක්කොටම එන්න දෙන්නේ. මොකද ඔක්කොම කයේ වර්තමාන සිදුවෙන දේවල් එකක්වත් වැරදි නෑ. ඒ නිසා මම මේ කියන එක පැහැදිලි නැත්නම් නැවතත් වර්ණනා ගන්න. ඒකට මට පුළුවන් තවදුරටත් මේකට වෙලා අරගෙන කියලා දෙන්න. මම මේ එක්කෙනෙකු විතරක් නෙවෙයි කතා කරන්නේ මුළු සභාවටම. භවනා කරනකොට ගොඩාක් දේවල් මතුවෙනවා. යෝගාවචරයට සැක නැත්නම් තීරටම එන්න දෙන්න. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. නමුත් මම දන්නවා කාටවත් එච්චර ආත්ම විශ්වාසයක් නැහැ. හැම කෙනාම එන අරමුණු තෝරනවා. මේක හොඳයි, මේක නරකයි, මේක ඉස්සර, මේක පස්සර කියන. එතකම්ම හිත කරදරේ. එතකම්ම චිත්ත පීඩාය. ඒක ඔක්කොටම එන්න දෙන්න එක්කෝ. එහෙම නැත්තම් සැකන මූල කර්මස්ථානේ යන්න ඉස්සලම දැනගෙන යනවා. පරියන්කේ ඉන්නකොට අපි බලන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්ව සහ ආනාපානේ සක්මනේ කියවි බලන්නේ අවිදින ඉරියව්ව සහ අර වම දකුණ කියන එක. නමුත් මේ දෙවෙනි ප්‍රශ්නේ ලියලා තියෙනවා ඉතින් ඒ මූල කර්මස්ථානේම අනිවාර්යම තිබුණ නැහැ කියලා කිසිම පාඩුවක් කරලා නැහැ. නමුත් සැකයක් කොහෙන්ද ඇවිල්ලා තියෙන නිසායි මම මේ කතා කරන්නේ. සැකේ නැති වෙන තාක්කල් මම දකුණේ ඉන්නේ. සැක නැතිව ලෑස්ති මනසකින් ගියා නම් ඔය ඔක්කොමත් එක එළඹ පාෂේ කිදීම අප්‍රමාදීව සිටීම තමයි කරන්නේ. ඉතාලාවෙන්දාත අප ඩීප් රෙකෝඩ් වේ සතු එක දේශනේ තෝ වාන්සේ පුරා ලවන්නේ සංග්‍රහ සක්මන් භාවනාව පුරුදු කළ ආකාරයේ දේශනා කළා. එවන් වැඩසටහනක් දැනට පවත්වාගෙන යන්නේද? විදේශයක විසන රාගයේ දියණිය වයස 16 පුතා වයස 12 සඳහා එවන් වැඩසටහන ඉතා වැඩගත් නිසා ඒ සඳහා යොමු කිරීමට අවස්ථාවක් ලබාගත හැකිද? විදේශගතව සිටින මහත් විදේශක උවහන්සේගේ උපදෙස් ලබා දෙන දැනගත හැකි කිසි ළමාන දුක් පිළිවෙලවල් කියන එක එකක් එක පැත්තක් මේ යන එකත් එක්ක බලනකොට දෙවෙනි එක ඒ පොඩි ළමයින්ගේ උපදෙනෙක් ලංකාවේ හදලා තියෙන තත්ත්වයක් තමයි සිංහල තේරෙන්නේ. ඒකට ඒකට ඉංග්‍රීසියෙන් කියලා දෙනවා. ඉතින් ඒ නිසා ළමාකට සටහන්කා වැඩි කියන වැඩසටහන් කියලා જાති දෙකක් කරන්න වෙනවා. ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිංහල මාධ්‍යයෙන් කියලා දෙකක් කරන්න වෙනවා. ඉතින් යන ඔය ඇමරිකාවේ අන්තිමට තිබුණ දවස් පහක්ම මම ගත කරේ අවුරුදු 4ක් 18ක් අතර වගේ පොඩි ළමයි එක යන්තමට මේ හඳුන්වාදීම වැඩ පිළිවෙලා. ආනපන කියන්නේ මොකද්ද? සතිය කියන්නේ මොකද්ද? අප්‍රමාදී කියන්නේ මොකද්ද කියලා. ඉතින් ඒව තනට කොහොමවත් කෙරෙන්නේ නැහැ. ටික ටික ටික ටික බලනවා මේ කරන්න පුළුවන් හැකියාව. නමුත් මේ 25 වෙනිදා අපි බලාපොරොත්තු වෙනවා කොළඹ ඒ ඇලන් මැතින් රාමී ඒ පොළොව පහේ කරන වැඩ පිළිවෙලේදී ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරන්න විශේෂයක් කරන්නේ ළමයින්ටද වැඩිහිටියන්ද කියලා මේ වයස 14 වගේ වෙනවා නම් ඉතින් කාටත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ ළමා වැඩ පිළිවෙලක් නොවිය යුතු නෑ. ඒ නිසා ඒ කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ කොළඹට යොමු කරන්න පුළුවන්. වෙනතනක ඉන්නවා නම් දැනට එහෙම සැටදකමක් නෑ. බ්‍රිස්බේන් වල ඉඳද්දී ඒ වැඩසටහන නැති බව පිළිබඳව කනගාටු ප්‍රකාශ කරනකොට ඒ මධ්‍යස්ථානයේ කරපු ක්‍රිකට් එක සංවිධානය කරපු මහත්තයා කිව්වා ඒගොල්ලෝ සංවිධානය කරනවායි කියලා ගෝයෙන්ක භාවනා ක්‍රමයේ ළමා වැඩ පිළිවෙලක් තියෙනවා නිතිපතානේ සංවිධානය කළා කරන්න පුළුවන්. ඉතින් මමත් ආරාධනා කරා මේකට තාම පෙළ ගැහිලා නැහැ. නැත්නම් ඒක නිසා මෙතෙන්දී හරියටම දැනගන්න ඕනේ මේ ළමා වැඩ පිළිවෙල සිංහලෙන්ද කැමති වෙන්නේ ඉංග්‍රීසියෙන්ද කැමති වෙන්නේ කියන එක දන්නේ නැතුව මම උත්තර දෙනවා. මම මේ විශේෂයෙන් අවධානය යොමු කරුවේ ඉංග්‍රීසි මාධ්‍යයේ ළමා වැඩ පිළිවෙල කියන එක. ඒකට ඇත්තටම පිළිගැහිච්ච උත්තරයක් නෑ මේක. නමුත් ඒක අවධානය යොමු වෙලා තියෙනවා. කරගෙන කරගෙන යනවා. තාම නිති පෙළ ගැහිලක් ඇත්තේ නෑ. පොඩි ළමයි ගෙනම අපි මේ දහම් පාසලේ ළමයි ගෙනලා කරා මෙතන. ළමයි 40ක් විතර ගෙනලා දවසක වැඩ පිළිවෙලක් නරක නෑ. නමුත් අපි අවුරුද්දකට එකක් විතර වගේ තමයි කරන්නේ. ඒ නිසා තාම දීලා ගිහිල්ලා නැහැ. නමුත් දැනට මේ දවස්වල ඒ සඳහා යොමුවක් තියෙන බව විතරක් මට කියන්න පුළුවන් මේ වෙලාවේ. පෙළ ගහිලා නැහැ තාම. මේ මිසනවනේ අපේ වෙබ් අඩවියත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කෙරෙනකොට අපි ඒකේ මේ ප්‍රවෘත්ති හසුනක් නැත්නම් නිව්ස්ලෙටර් එකක් හදනවා. අන්න ඒකේ බොහෝ විට අපි සඳහන් කරලා වෙනවා තියෙනවා. ගර්භ ස්ථානින් ආස්තන් වරින් වර පිටිලි දියුගිය ආස්වාද ප්‍රස්වාදයේ සතියේ නාස්තු දුවක තබා පරිභාගයක් සමෝප ස්ථිතියේ ඇති. ඉන්නහත භාවනා වර්ධනය කරගන්නේ කෙසේ? මේකට පළවෙනිම ප්‍රශ්නේ තව පොඩ්ඩක් එහාට ගිහිලා හිතවිලි තියෙද්දි ආනාපාන කරන්න පුළුවන් බවට කරන ප්‍රකාශයක් ඒක නිසා සතුටු වෙන්න පුළුවන්. යම් ප්‍රමාණයක හිතවිලි තිබුණා වරින් වර හෝ දිගටම ආනාපානේ නාසිකාග්‍රේ බලන්න පුළුවන්. නමුත් ඒ බලනකොට පේන එක ලියන්නේ. ඒ නාසිකාග්‍රය මේ ආස්වාසය මේ ප්‍රස්වාසය කියලා කියලා පේන හුස්ම රැල්ල හුස්ම රැල්ලේ මම මෙතන අදහස් කරන දැනීම ඒකට ඕන වෙන වචන පාවිච්චි කරන විඳීම එන්නේ එන්නේ එන්නේ හිතවිලි නිසා අවිශ්ලා කලබල වෙන එකක්ද නැත්නම් එන්නේ එන්නේ හිතවිලි තියෙද්දිමත් සංසුන් වෙමි තුනී වෙමින් යන එකක්ද කියලා අතරතුරු මේ මේ ප්‍රශ්න ලිපිකන සභාගත කරන්න කැමති නම් අපිට තවත් පේරක් ඉදිරියට යන්න පුළුවන්. එහෙම නැතුව ඊගාවට මොකද්ද කරන්න කියන්නේ අමාරුයි මේ ඉතිවිලි තියේදී ආනපනේ හැසිරීම ආනපනේ වේදනාව මොනවද කියන එක විස්තර කරන්න ඉතින් කැමැතිද මේ ලියපෙකන සභාවට ඒතරතුර ඉදිරිපත් කරන්න එතකොට නම් මට පුළුවන් තව ටිකක් විග්‍රහ කරන්න ඒතරතුර අනුව කැමැති නැත්නම් අනිත් දවසේ මේ ප්‍රශ්න නැවත ලියලා දාන්න ආනපනේ බලන එක හොඳයි ඒක නම් සතුටුයි බලනකොට පේන ආනපානේ පිටිවි යශෙන් පේන ආනපානේ එන්නේ ඇවිස්සෙන ගොරෝසු වෙන එකද එහෙම නැත්නම් සංසුන් වෙන තුනී වෙන එකක්ද කියන එක මට දැනගන්න ඕන. සෑහෙන කාලයක් මට ආශ්වාස ප්‍රශ්වාසයත් එක්ක එතන රැඳිලා ඉන්න පුළුවන්. ඉතින් ඒ සමහර වෙලාවට පැයක් ගොඩක් වරන්දක් පුළුවන්. සමහර වෙලාවට පැය භාගයක් දක්වා ඉන්නත් පුළුවන්. ඉතින් එතනින් එහාට මම යන්නේ කොහොමද කියලා ඒක මට තේරුමක් නෑ දැන් පරදේශයට යනවා නම් මොන වගේ ඒක නම් තාම හිතලා නෑ ඉතින් ඒ දක්වා ඒ අතරතුර කාලේ කොහොමද ඒක වර්ධනය කරගන්නේ කියන එක තමයි ගැටීම ප්‍රශ්නේ ඒ අතරතුරම ස්වාමීන් වහන්සේ මම ප්‍රශ්න පිළිපද කරනවා මම මේක අපි ඉවර කෙරුවොත් ඒකට උත්තරේ දෙන්නේ මං අහපු එකට නෙවෙයි මට ඕන කරලා තියෙන්නේ දැන් කියන්නේ මේක දිහා බලනකොට හිතවිලි තුනිය වෙනවයි කියලානේ මට ඕන කරලා තියෙන්නේ හිතවිලි අතරින් ආනාපාන බලන්න ආනාපානිය තුනිය වෙනවද ආනාපානෙ ඇවිස්සෙනවද කියලා බලන්න හිතවිලි වල තොරතුරු කතා කරන්න ගියොත් කෙලෙසියක්. අපිට ඕන තියෙන හිතවිලි එන්න කියලා අප කෙනෙක් නෙවෙයිනේ. ඔය දුවන කෙනෙක්නේ. ඒ තියෙද්ද ආනාපානෙ බලන්න පුළුවන් කියලා බොහොම ලස්සනට ප්‍රකාශ වෙලා තියෙනවානේ. අන්නේ පේන ආනාපාන මේ පේන ආශ්වාස ප්‍රශ්වාස මේ විඳීම ආනාපානසේ දැනීම එnde ende ende ende තුනීවමින් අනේකක්ද විශ්වමින් අනේකක්ද එන්නේ එහෙමනම් ආනාපානෙ තියෙනකම් පුතඥයි ආනාපානෙ ඉවරදි දවසේ ආර්ය භූමියටපත් වෙනවා කියලා හිතනවා. තැහැල්ලු වෙනවා නම් ඉවර වෙනකම් යන්නද. ඊගාවට කරන දේ නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. තිබුණට ඩිය සැහැල්ලු වෙනවා නම් තව තියෙනවා කියන්නේ. ඒක ගෙවිච්ච දවසේ කියා යකට. ඊගා ප්‍රශ්න. මම දැනට විදේශගත වෙලා ඉන්න නිසා ඉදිරියේදී මට ගැටලු භාවනාව සම්බන්ධව ඇති වුණා ප්‍රෝමනස්කේදී මොකද පටන් කොහොමද කියලා මට දැනගන්න පුළුවන් අපි ප්‍රාර්ථනා කරමු ප්‍රශ්න මතු නොවේවා කියලා. නේද? ප්‍රශ්න මතු වෙන්න පිටනේ. මතු වුණොත් මගේ ඊමේල් ඇඩ්‍රස් එක ඉල්ලගන්න සුචිත්ගෙන්. එතකොට ඒකේ කරතයි. එහෙම නැතුව මම මේ වගේ වැඩ පිළිවෙලින් දැදි මම ටෙලිෆෝන් කරන්න හෝ වෙන දේවල් කරන්න වෙලාවක් එන්නේ නමුත් මම දවසට සැරයක් හෝ දෙසටක් අනිවාර්යයෙන්ම ඊමේල් මාර්ගින් ගෙවනවා ලියනවා. එහෙම නැත්තම් අනිසන්වනේ ඇඩ්‍රස් එකට මගේ නම දාලා ලියුමක් එවුවත් මම තාම බාර ගන්නවා. ලියන්න පුළුවන් තරම් මම උත්තර ලියනවා. ওই ක්‍රම දෙක තමයි දැක තියෙන්නේ. එදත් ධාතුනේ වස්තුවේ මුල පිස්කම් භාවනා අධ්‍යස්ථානයේදී විනුදායක භාවනා වැඩමුළුවකට සහභාගී භාවනා කරද නිශ්චය අවබෝධයේදී අවබෝධය ලබා නොදී නිසා එනම් භාවනාවේදී මනස තැන්පත් කළ යුතු ආකාරය හා කිසියම් පාපකාරී සිතුවිලි වලින් තොරව යටත් පිළිසින් පාදශීලීවත් පාදශීලීවත් පිහිටා සිටී යුතු බව. බාහක උපදෙස් නොලදා කර අදිත්ත පරයය සූත්‍රය ඉගැන්න කර්ම පිළිබඳව හෝ සඳහනක් කෙරුණේ නැත. ඒ පිළිබඳව ඇති අවබෝධය ඉතා හීනව පැවතුණි. භාවනාවේ මේ දිගාල යෙදුනද ඒ නිරස දෙයක් සේ නැගුණි. ඔබ වහන්සේගේ භාවනා වැඩසටහනට පසුගිය පෙබරවාරි සහභාගී වීමෙන් පසු තේරතානි චන්දිවල් ස්වාමීන් වහන්සේගේ පොත්පත් රාශියක් ආර කටුකුරුම්දී ඥානවල ස්වාමීන් වහන්සේගේ පොත්පත් කීපයක් කියවෙන්න කියවෙන්න භාවනාව දිනකට උදේ පැය භාගයක් පමණ හා සවස් පැයකට ආසන්න කාලයක් කරගෙන යමින් පවතී. මේ සඳහා යෙදෙන කාලයේ ප්‍රමාණවත් නොවන බව වැටහුණද දේශගුණිත සඳ රස්නය හා මැසි මధుර වූ නිසා වැඩි කාලයක් මේ සඳහා යෙදවීම කරණය පිළි ඇත. මෙලදී භාවනාවේ සිටේ යෙදීම අපහසුවද දැනට පැයක් පමණ භාවනා කරන අවස්ථාවේදී වාර දෙක තුනකට වඩා සිත පිට නොයන බව සඳහන් කළ හැකියි. සිතේ පිට ගියද නොපමාව නැවත ආරම්භ කරා පැමිණි. දවසේ වැඩ කටයුතු බොහෝ විට සතිමත් කරන ලබන අතර ඊට අමතරව වැඩි දියුණුවක් දැක්කට නැත. පරයන්ත භාවනා කරන අවස්ථාවලදී විවිධාකාර රූපයන් හා වෙනස් වී යන ආකාරයේ රූප දැකත වී ඇතත් ඒවා පසුපස ගොස් නොමැත. භාවනා කළ කාලය තුළ ඊට වැඩි දියුණුවක් අපේක්ෂා කළ යුතු බව හැඟෙන බැවින් මේ මගේ කුමන හෝ දුර්වලතාවයක් නිසා ඉදිරියට යාමක් නොවන බවට සැකයක් පහළ වී ඇත. නාසිකාග්‍රේ පිළිදීම හැකිලීම මෙනෙහි කිරීම සිදුවන අතර සිය මනාව දැනේ. නාම අවැද්දි දිනුනොත් භාවනා කළ කාලයට අනුව ප්‍රමාණවත් යන්න කරුණාකර ආදාන විදයෙන් නිල්ලෙන. ඔබ වහන්සේ කරුණාවන තාස්නික සේවා නොකඩවා කරගෙන යාමට ඉතාමත් නිරෝගී දීර්ඝායස දිවියකට තෙරුවන් සරණින් ආශිර්වාද මේකේ එළියට තියෙන දෙපොලක සාකච්ඡා ලක් කරන හොඳයි කියලා පණ දෙනවා නාසිකාග්‍රයේ පිම්බීම හැකිලින් බලනවා කියලා කියන්නේ කිසිම තේරුමක් නැතුව ලියන්නේ පිම්බීම හැකිලින් බලනවා උදරයේ බලන්න නාසිකාග්‍රයේ බලනවා ආශ්වාස ප්‍රශ්වාසයේ බලන්න ඉතින් ඒකදී මේ දෙක පටලවාගත්තයි කියලා කියන්නේ කියන දේ පැහැෙන පටලවාගෙන තියෙනවා මම කියන්නේ මේ පව් කරගන්න අපරාධ කරනවා කියලා ඉතින් ඒකට මේ ලියුමක් කියලා වෙන කෙනෙක් කියවනකොට මට එනකොට තොරතුරු එන්නේ අඹරමලක් ඒ හම්බ නිසා හරි පිරිසිදු ලියන්න නාසිකාග්‍රේ බලනවා ආශ්වාස ප්‍රශ්වාස පිම්බීම හැකිලින් බලන්න. ආශ්වාස ප්‍රශ්වාස බලන්න. පිම්බීම හැකිලින් බලනවා උදරේ පිම්බීම හැකිලින් බලන්න තියෙනවා. අනිත් එක මේ ප්‍රශ්න මුළු එකම ගොනු කරලා තියෙන්නේ මට ලැබිලා තියෙන ප්‍රතිඵලමදී කියන අදාතයෙන් සම්පූර්ණ ප්‍රතික්ෂේප කරන්න ඕක තමයි අපිට මේ පශ්චාත්තාපය ඇති කරන ප්‍රධානම මුල. මේ භාවනාවෙන් පිට ඕන තරක බිස්නස් කරන්න. ලාභ ලබන්න හදන්න, ප්‍රතිඵල ලබන්න හදන්න භාවනාව විතරක් කැත කරන්න එපා. ප්‍රතිඵල බලාපොරොත්තු වෙන භාවනාව කැත. කක්කරක් ජරා. භාවනා කරන භාවනා කිරීම සඳහා උදාහරණයක් වශයෙන් මුල් කොටසේ කියලා තියෙන දවස් 10ක භාවනා කරා. එතකොට මේ ශිල්පද පංචිල්පද පහවත් රැකීම පිළිබඳ අපිට අවබෝධ කර දුන්නේ නැහැ කියලා. ඒ කවුරු අවබෝධ කර දුන්නේ නැති වුණත් පැයක් වාඩි වෙලා ඉන්නකොට බලන්න කයෙන් වචනයෙන් කවදාවත් මොනම අකුසලයක්වත් වෙන්නේ නැහැ. වාඩි වෙලා ඉන්නති ඕනම වෙලාවකදී අහන්න එහෙම සාතිකයක් දෙන්න පුළුවන්ද කියලා. කවුද මේක සමාදම් වෙන්නේ? මහා ලෝක දේවල් බලාපොරොත්තු වෙන භාවනාවේදී මේ ඉඳගෙන ඉන්න ටිකේ විතරනේ කතා නොකර ඉන්නේ. අනික හැම වෙලාවෙම මූණේ මූණ බලනවා, ඉරියව් බලනවා, මට කතාත් කරනවා. ඊට පස්සේ ඇවිදලා ගියේ හෙල්ලිච්ච ගමන මොන සතෙකුට හානි වෙනවද කියලා අපි දන්නවද? මේ මීඩියා තහණි වෙනවා ඇති. නමුත් අඩුමනේ මේ කියන්නේ මේක සමාදම් වෙන්නකෝ. දවසේ පැය 24 පුළුවන් නම් එක තැනක පොඩ්ඩක් වාඩිලා ඉන්න. මොනවා කරුවත් අකුසල් කියලා හිතා. ඉතින් ඕක කවුරු කියලා දෙන්න ඕනේ ඊට පස්සේ දවසට පැයක් විතර වගේ යොදනවා වගේ කියන අදහසක් මේකේ තියෙන්නේ. ඒක එච්චර ලොකු කැපකිරීමක් නෙමෙයි මම දන්නවා ගිහි ගෙදර කත ගන්න පැක් කරන ලොකු දෙයක්. නමුත් පුළුවන් තරම් බලන්න දවසේ වැඩි වේලාවක් ඉඳගෙන ඉන්නවා කියන එක නෙමෙයි මම මේ කතා කරන්නේ. සතියෙන් ඉඳලා කටේ සතියෙන් ඉන්න බලන්න. ඉන්න බලනකොට මුල් ප්‍රශ්න දෙකේදී මම විස්තර කරන්න ගියා මම ඒක ඍජුවම මතක් කරන්න මෙතනදී. ඉන්න ඉරියව්ව පිළිබඳ දන්නවනම් rahat වෙලා කියලා හිතන්න. කොතනක හෝ මොනවා හෝ කරගෙන ඉන්නකොට ඉරියව්ව පිළිබඳ හැඟීමක් තියෙනවා නම් ඒක ආර්යයන් වහන්සේට කරනකොට විතරයි කරන්න පුළුවන්. අනික කවුරක්වත් ඒක සමාදම් වෙන්නේ නැහැ. ඒ සමාදම් වෙන්නේ නැති නිසා ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. ඉතින් දවස පුරාවට ඉඳගෙන ඉන්න වෙලාව පුරාවට සක්මන් කරන පුරාවට කනකොට යනකොට එනකොට කැසිකිලි කැසිකිලි කරනකොට ඉන්න ඉරියව්ව දන්නවනම් ආරෙන්නන්සෙනම කියලා හිතා. ඒයින් දන්නේ නැතුව ඉරියව්ව දැනතු කරන ඔක්කොම අකුසල් සමහර විට අපාගාන. තමගේ ඉරියව්ව දන්නේ නැතුව කරන සේන අකුසල්. මොනව කරනවද කියලා දන්නේ නැතුව. ඒ ටික පොඩ්ඩක් ගොනු කරගන්න. ගොනු කරගත්ත පස්සේ අපිට තේරි භාවනා නොකරත් භාවනා මධ්‍යස්ථානක ඉන්නේ එක පොඩි දෙල්ලමක් නෙවෙයි. ඉඳගෙන මෙහෙම මොනවාක්වත් නොකර ඉන්නකෝ. සබ්බපාපස්සා කරන්නේ අඩු ගන්න. ඒක තේරෙන්නේ එළියට ගියා නම් මේ වෙලාවේ ගෙදර හිටියනම් මොකද කරන්න කියලා හිතන්නේ නිකමනේ. සීමාවක් තියෙනවා. මොනවද කතා කරන්නේ මොනවද ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ඒ වගේ පුංචි දේවල් අනුමත කරලා අනුමෝදන් වෙලා සමාදන් වෙන්නේ නැති කෙනා හැමදාම හිතෙනවා මට අරකට භාවනා ප්‍රතිපරමදි මේකට මදි. ඕක නිසා තමයි අපි දවස් 30ේම විඳවන්නේ. ඒ නිසා භාවනාවට ආවට පස්සේ ඉල්ලුම සැපෙම නීතිය ගන්නත් එපා ආර්ථික න්‍යාය හොයන්න යන්නත් එපා. ඒ දුන ඇති කියලා හිතා ගන්න. එනිසා ඒ ලියන තියෙන විස්තරණව මම මේ කතා කරන්නේ කිසිම තැනක මේකේ මෙහි ආවට පස්සේ කරපු පරියන්කයක විස්තර පිරිසුදු වෙලා නැහැ. මේ තොරතුරු මම එච්චර වැඩි ගරු කරන්නෙත් නැහැ. මට ගරු කරනවා මට කිල්ලීලා දෙන්න. මෙහි ආවට පස්සේ වෙච්ච හොඳ පරියන්ක විස්තරය ඒ ටිකෙන් මට පුළුවන් සාමාන්‍ය විග්‍රහයක් කරගන්න. ඉවර කරන්න ඉස්සෙල්ලා එක වචනයක් මතක් කරගන්න කැමති. මේකේ ලියලා තියෙනවා මේ <coughs> භාවනා කරගෙනකොට හිත පිට යනවා. පිට ගියාට පස්සේ නැවතත් ගෙනල්ලා මූල කර්මස්ථානේ තැම්පත් කරගන්නවා. ඒ විදිහට කරන්න පුළුවන් ශක්තියක් තියෙනයි කියලා මට ඕනේ මේ කෙනක් කතා කරන්න කැමති නම් මේ පිට ගිය හිත නැවත මූල කර්මස්ථානට ඇවිල්ලා tempat කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පිට ගිය හිත නැවත අරමුණට ගෙන tempat කිරීම සම්බන්ධයෙන් තා පොඩ්ඩක් මට විස්තර දුන්නොත් ඒ හරහා ලොකු කොටක් පාදක මේ ලියපෙකන කැමති නම් සභාවට ඒ කරුණ ඉදිරිපත් කරන්නේ මම කැමති සභාවටත් වාසියක් වෙන බව දන්න නිසා මේ පිටිගිය හිත නැවත අරමුණේ තබ්පත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ මට තොරතුරු ටිකක් දෙන්න. එහෙම මේ වෙලාවේ කතා කරන්න කැමති නැත්නම් ලියනකොට අනිත් දවසේ ඒ තොරතුරු මේ ලේඛනයට අතුරු කරන්න උත්සාහ කරනවා. එතකොට අපිට ඒක තව පියවරක් ඉදිරියට යamak වෙනවා. මම කියනවා ඉදිරිපත් කරන්න කැමති නැති නිසා මේ ලැබිලා තියෙන ප්‍රතිඵල හොඳටම ඇති. ඕක තවදුරටත් ප්‍රතිතද කරගන්නමින් ඉදිරියට ගෙන යන්න. එතකොට සාර්ථක මේ පෙරදක්මක් පෙරගමනක් සිදු වෙන බවට ලකුණු තියෙනවා කියන්නේ. යෝගී සාමනාස මා දිනු කාලය භාවනාවේ ඉදිරිපෙන්නේ උපවාසයේ උපදේශ මත භාවනාව භාවනාවේ වඩා දියුණුව දින දින ලැබීමේ දැන් මගේ ආස්වාද ප්‍රසවාසයේ ඉතා ඉක්මනින් සංස්කෘතිය යයි. ආස්වාදයේ තරමක වැඩි කාලයක් පැවි නොදෙවි යයි. ඉන්පසු මම සිත සිහි අතර පවත්වාගෙන පවත්වා ගන්නට විසුදාමි. කයිකයන් යන්නේ අන්තිම වාක්‍යය. ඉන්පසු මම සිත සිහි අතර පවත්වා ගන්නට විසුදාමි. සිහි අතර ඉන්පසු මම සිත සිහිය අතර පවත්වා ගන්නට විලින දානවා. මනස් පිටුවිලි මනසේ පිටුවිලි මනසේ පිටුවිලි පළවහරනේ සිත නදාගෙන වීර්යයෙන් ධෛර්යයෙන් සතිය පවත්වාගෙන යාමට දැන් ශක්තියක් දැන් ශක්තිමත් ඒ කාර්යය මේ කාලය තුල මට කීපවරක්ම සතිය සිටීමට ඒ කාර්යය මගින් යම් යම් විශේෂ සෞඛ්‍ය තත්ත්වයන්ට පත් වී කීපවරක් මට මේ අවස්ථාවක් ලැබීම වාසනාවක් කොට සැලකමි. ඔබ වහන්සේට නිරතුරුව පිළිදෙමි. එසේ මේ විශේෂ වූ අවස්ථාවකදී අවස්ථාවලදී මායිතා සැහැල්ලුවට පත් වූයේ. සතුටු සිටි ප්‍රභාවක් වූයේ. ප්‍රීතිය සිනාවකින් මතුවන්නට තරම් මා නොදැනුවත්වම ප්‍රබල තත්ත්වයකටපත් වේ. ඒ එසේ තවදුරටත් සතිය ප්‍රබල කරමින් ඉදිරියට යමි. බොහෝ බාධක නැතවත් වූ තත්ත්වයේ ඉදිරියට ගෙන අවශ්‍යතාවක උපවාස දෙන උපදෙස්පත්. අයි නැකලීම් වේදනා සංසලතාවය නැතිවීම නැතිවීම නැති වූ බව හඳුනාගෙන එන සිතිවිලි අතහැරීමට සතිය තබා ගැනීම. අපට දිරිමත් අපව දිරිමත් කරන ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරනවා වූ දෙකින් පණිවිඩය පැහැදිලි නැහැ ලියවිලා තියෙන එක වශයෙන් බලාපොරොත්තු වෙන්නේ මේකයි කියලා එක්කුත් සඳහන් වෙන්නේ නැහැ. ඔය කියන්න හදන දේ ගැන නිකන් හිතලා කිව්වොත් හොඳට ඉස්සරහට යන්න හදනවා. ඒ නිසා මේ තොරතුරු ලියපේකන සභාවට පුළුවන් නම් කැමතිලා අහන්න මොකද්ද අපිට දැනගන්න ඕනේ. එහෙම නැත්නම් මේ කියවන්න බැරි වෙනකොට හිර වෙච්චි කිව්වොත් හොඳයි කියලා හිතන කාරණා තියෙනවා සභාවට ඉදිරිපත් කරන්න නැත්නම් මට පේන විදිහට විශේෂයෙන් මේකේ දෙන්න කියලා උපදේශයක් එහෙම අහන ප්‍රශ්නයක් තියෙනවා. කැමතිද මේ මට මෙන්න මේකයි දැනගන්න ඕනේ කියලා මේ තොරතුරු මතින් අහන ප්‍රශ්නේ මොකක්ද කියලා කියන්න. නැත්තම් අපි යනවා ඊගා ප්‍රශ්න. නැත්නම් අනිත් දවසේ පිළිසිතුව ලියන්න ඔයතරතුරු විතරදී හොඳට විස්තර සහිතව කියනවනම් වඩා හොඳයි. මෙන්න මේකයි මට දැනගන්න ඕනේ කියලා එතකොට ගන්න පුළුවන් සබඳ. නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්න. ඊයේ අප වහන්සේගේ ශ්‍රීදී පරිදේව සාන්දුල්ලා අදිත්ත කාර්යය සූත්‍රේම විග්‍රහයේදී වහන්සේ එක අවස්ථාවක කියවා මරණ මොහොතේදී කළ පින්කම් ගැන හිතා සතුටුවන එක නෙවෙයි ඒකදීම හේතුව වෙනවා. ඉන්නත් ස්වාමීනි අපට අනුකම්පා කර පහදා දෙන්න මරණ මොහොතේදී පිට පිට සකස් කර ගන්න ආන්දම. ඔබ වහන්සේට බොහෝ කිසිදෙනවා. මරණ මොහොතේ ඉස්වාස් කර ගන්න පිළිබඳ අපිට ආදර්ශයට ගන්න පුළුවන් සකස් කර ගන්න පුළුවන්ද බැරිද කියලා දැනගන්න වෙන්නේ. මැරෙන්නේ ඉස්සලා හිත සකස් කරලා නම් අතන බලාපොරොත්තුවක් තියන්න පුළුවන්. මේ හයිය හතේ තියෙති ලෙඩක් නැතුව ඉන්න වෙලාවත් හිත හදාන්න බැරි නම් මරණ මොහොතදී කිම් බලාපොරොත්තු වෙන්න ඒක නිසා බලන්න ලෙඩක් දුකක් නැතුව ඔක්කොම නැතුව ඉන්න වෙලාවේ කොහොමද හිත සකස් කිරීම පිළිබඳව තොරතුරු නිසා මම කැමැති දැනගන්න. මෙහි ආවට පස්සේ කරන භාවනාවේදී හුත්තම පරියන්කේ විස්තර ටික මට දෙන්න. එතකොට නම් මට මේ මාර්ගෙන් කියත හැකි මෙන්න මෙහෙමයි වෙන්න ඕන. ඒක පිළිබඳ විස්තර නැතුව මේ දන්නේ මමවත් කරලා බැලුවේ නෑ තව මරණ එක මමත් තම කරලා බලන්න. ඉතින් මම කොහොමද කියන්නේ? මේ හොඳට කාලා බිලාත පැදි ගන්න ඉන්න වෙලාවේ තිසරස් කර ගැනීම ගැන කතා කරන්න බැරි නම් මරණ වෙලාවේදී මොනව කතා කරන්නේ? ඒ වෙලාවේදී මොනව හිතුවත් බැහැ. ඉතින් හම්බ වෙන්නේ නැහැ. ඕ පෙන්කල කලේ මැරෙන්න හම්බ වෙන්නේ නැහැ. මැරෙන්න මැරෙන්න. පින් කරාද පව් කරාද කියලා හිත හිත කල්පනා කරලා තියෙනවා නම් බර ගන්න දිවි ලෝකයයි. එහෙම හම්බ වෙන්නේ නැහැ සුනාමීට මුගේ 55000ම ගිය භක්තියව ඉවරයි. ඒකට මොන වුණාද කියලා දන්නේ ඊට හප්පන් අපට. කොහේ ආයිද මොනවා වෙයිද කියන්නේ. ඒ නිසා යන්න ඉස්සෙල්ලා මෙහි ඉඳගෙන ඉන්නකොට කරදරයක් අතෝ ඉන්න වෙලාවදී ඉඳගෙන ඉන්නකොට මොකද වෙන්නේ? ආනපනත් එක්ක සම්බන්ධය කොහොමද කියලා විස්තර ටික කියන්න බැරි නම්. කියනවා නම් ඒ අනුව අරක හිතන්න පුළුවන් කියන්න බැරි නම්. කොහොමද මරණ වතාව ගැන යන්නේ? ප්‍රශ්නේ ඇත්ත. ප්‍රශ්නේ ඇත්ත. කාටවත් නැහැ කියන්න බෑ. නමුත් මෙන්න මේකයි වෙන්නේ කියලා හරියට කියලා එක එක්කත් මැරිච්ච එකෙක් මට තාම හම්බෙලා නැහැ. කවුරු ඇවිල්ලා කිව්වනම් මැරලා මෙන්න මෙන්න මෙන්න කියලා අඩු ගානේ තොරතුරු ටිකක් අපිට ගන්න පුළුවන් නැහැ. එනිසා ජීවත් වෙන වෙලාවේ ආනාපාන විස්තර ටික මට දෙන්න අපි එතකොට නම් ටිකක් අනුමාන ඥානය හරහා ණය විපස්සනාව හරහා හිතන්න පුළුවන්. ඒ නිසා කරුණාකර මේදී භාවනා කරපු හොඳ පරියන්කයක විස්තර ටිකක් දෙන්න කියලා මම ඉල්ලයි. ඉවත්තර ස්වාමීන් වහන්සේ මම තරකසිට ආනාපාන සති භාවනාව වඩනයි. හුස්ම රැලි දෙක තුනකින් පසුව හුස්ම සංසිඳියයි. එවිට සිතුවිලි කිසික් නැති නිසල තැනකට යයි. මම දැන් මෙතන යයි සිතු පමණින්ම එමෙ නිස්තරට ආහැරයි. මෙසේ නිස්තරේ සිටින විටක මෙසේ නිස්තරේ සිටින විට සමහර පරයන්කවලදී සිත නිින්දට වැටි නැවත ගැස්සීමෙන් අවදි වේ. එවිටද නැවතත් ස්ථැනීම සිටින බව ඇතිහුණි. මෙලෙස එකම පරයන්කයක් තුළ හත්තට පාරක් පමණ සිදුවේ. දෙක සමහර පරයන්කවලදී හිත ස්ථැනීම පවතින විට මොහොන ඉදිරියෙන් නිල් පාටට වුණු කල් පාට මිශ්‍ර වැනි වර්ණයකින් ලොකු දියසුලියක් වැනි දෙයක් කරකන බව පෙනේ. පසුව එය නැති වී ගොස් පෙර පැවති ස්ථානට වඩා ගැඹුරු නිසල භාවකින් යුතු තැනකට ඇදී යන යන බව දැනි හිතන හිත පවතී. එවිට කිසිදු සිතිවිල්ලක්, සම්පයක්, වේදනාවක් දැනෙන්නේ නැත. මෙලෙස පැය කමාවක් පවන පරයන්කේ සිට නැකිට සක්මුණට යන විටද එම නිසල බව එලෙසම පවතී. මේ සිදුවන විට පරයන්කෙන් පසුවත් සිතට බාහිරින් පැමිණෙන රූප සම්පිතිලි පිළිබඳ හැඟීමක් නැති තත්ත්වයකට පත් වෙනවා. ඒ පිළිබඳව පහදා දෙන්නේ ඔබ වහන්සේගේ දෙපා ඇතුළේ ඉඳලා. ඔබ වහන්සේ දුක් නිරෝධී ස්ථිතියේ. මේකදී කියවෙනවා කියලා කියන්න උත්සාහ කරන එක කියවෙන ගතියක් තියෙනවා. අර වගේ හිතවිලි වේදනා හද නැතනක ඉන්නවා. එහෙම නැත්නම් ඊටත් එළිය ගැඹුරකට යනවා කියලා. එතකොට Taman හිතවිලි නැති තැනක වේදනා නැති තැනක ශබ්ද නැති තැනක නැත්නම් කරපු ආනාපානෙන් නැත්තනක ඉන්න බව දැනගන්නේ කොහොමද? කොහොමද අත්දැකීම මම මේ අභියෝග කරනවා නෙවෙයි තව කෙනෙකුට කියන්නේ එතකොට මට දැනෙන්නේ මේකයි කියලා. දැනෙනවා කියන වචනේ පාවිච්චි කරවට වැරද්දක් නැහැ. නමුත් ඊට වෙඩි විස්තර සහිතව කියනවනම් මට දැන් හිතවිලි වේදනා සද්ද නැති බව දන්නේ කොහොමද කියලා මම ප්‍රශ්නයක් අහුවා. කැමැතිද උත්තර දෙන්න? කැමැතිද බෙදා ගන්න? මෙන්න මේමයි මෙහෙම වෙන්නේ කියලා. අන්න එතකොට නම් පුළුවන් ඉස්සරහ ගැන හිතන්න. ඒ ප්‍රශ්න ලියපෙන්නාට මම ආමන්ත්‍රණය කරන්නේ කැමැතිද කොහොමද දන්නේ තමන්ගේ හිතේ දැන් සද්ද නැහැ කියලා කොහොමද දන්නේ තමන්ගේ හිතේ වේදනාවක් නැහැ කොහොමද දන්නේ තමන්ගේ හිතේ හිතවිලි නැහැ කියලා කොහොමද දන්නේ මගේ හිතේ දැන් ආනාපානව දැනෙන්නේ නැති බව දන්නේ කොහොමද අන්තරසමත දැනෙන්නේ දැන් අර හිතන්නේ මම ඉන්නම් දතියක් සතියට තේරෙනවානේ එන්නේ කියන අය තේරෙනවා කියන එක තේරිච්ච කෙනාගෙන් මම අහන්නේ තේරෙච්ච නැති කෙනෙකුට කොහොමද කියලා දැන් දැන් දැන් පරයන්කට වඩා දැන් සක්මනට යන්නේ අනකොට විස්තරයක් තියෙනවා ඒකම මතකයක් නැහැ ඒක නිකන් අමුතු දැන් එන්නේ නැති ගතියක් වගේ තමයි මේක දැනෙන්නේ. ඒක ඒක වෙන කිසිම මේ ආරමුණක් ගැන හිතෙන්නේ නැහැ. දැන් දෙයක් දැක්කා කියලා එහෙම නෙමෙයි. මතකෙට යන. මතකෙ ඉඳන් තමයි කියන්නේ. එතකොට මතකෙට ඉන්න බව නැති පස්සේ බලන්න පුළුවන් දැන් අරමුණක් නැහැ කියලා ඒ වෙලාවෙම දන්නේ කොහොමද කියලා ඒ වෙලාවෙ අත්දකපු නැති කෙනෙකුට අරමුණක් තියෙනකොට නම් ඉතින් අපි දන්නවනේ මේ රූපයක් මේ සද්දයක් ගඳක් රසක් මේ ඇහ කන නාසය දිව කියලා. දැන් මේ නැති බව කොහොමද ඔප්පු කරලා පෙන්නන්නේ? නැත්තම් නැති බව එහෙම නැති බවට ගියේ කනා. ඒක අත්දකම නැති කෙනෙකුට කියන්නේ කොහොමද මම නැති වෙලා මෙන්න මේ සද්ද වේදනා හිතින් නැති බව දන්නේ මෙන්න මේ කාරණාවෙන් කියලා කොහොමද කියන්නේ? ආයන් පදයන් දෙන්න එතකොට අන්නත් අර හිතන වගේ තියෙනවා. ඊට පස්සේ ඇස් වෙනකට පස්සේ මේ ආවේදයෙන් තමයි විද්‍යාව කියනට දැනේ වෙනවාවේ මොකුත් තිබුණ නැහැ නේද මට නැති ඒ කියන්නේ චිවිල්ලක් වේදනාවක් සද්දයක් ආවොත් තමයි කියන්න පුළුවන් කලින් තිබුණ නැහැ කියලා. නැතු හිතවිල්ලක් වේදනාවක් නැති තැන ඉඳලා නැති බව දන්නේ නැහැ. ඒක නිසා භවනා නොකරපු කෙනෙකුට කියන්න වෙනවා. හිතවිලි නැති තැනට යන්න ඕගොල්ලෝ දඟලුවාට භාවනා කරන්න නැති කට්ටිය හත්ය කැමති උතෙන්ට යන්න. භාවනා කරන අයත් කැමති යන්න. නමුත් ගියාට පස්සේ දැනගන්න විදියක් නැහැ ගියාද නැද්ද කියලා. ආයේ හිතවිල්ල කරදරයක් ආවොත් තමයි දැනගන්න පුළුවන්. ඒ தත්ත්වය අපි පිළිගන්නවා. හිතවිලි නැති බව දැනගන්න බෑ හිතවිලි නැති වෙනවා. ආයේ හිතවිල්ල කාටවත් දන්නවා දැන් නම් කරදරයි ඉතල කරදරයක් තිබුණේ නැහැ. වේදනාවක් නැත්තම් ප්‍රශ්නයක් නැහැ. නමුත් වේදනාව කාට පස්සේ දන්නව අඩේ ඉස්සල වේදනාවක් තිබිලා නැහැ මතකේ නිසා දන්නම් දැන් මේ අදක්ක හම්බුන මතක නැහැ. පිටිවිලිත් එහෙමයි. මේ නිසා මේ මූල ධර්මය දන්නවනම් ප්‍රසවාසයේ බලාගෙන යන්න අගට ප්‍රසවාසයේ අගදී ඔක්කොමලා ඉන්නේ දන්නේ නැතනක. කිසි කෙනෙක් අත්දකින්නේ නැහැ. ප්‍රසවාසයට දාන්න හිත දහල ප්‍රසවාසය ඉවර වෙනකම් බලන්න හැම කෙනාම නිවනට යනකම් යනවා නමුත් දන්නේ නැත්නම් වැඩ නැහැ නිවන් දැකයි කියලා වැඩ නැහැ හැම ප්‍රසවාසයක් අගම හැම කෙනාම නිවනට යනවා නමුත් කවුරක්වත් ඒකට මතකයක් නැහැ දන්නේත් නැහැ ඊට පස්සේ කියනවා මට නිවන පෙන්වන්නකෝ මට කරදර නැතන පෙන්වන්නකෝ මේ හොම්බට දමනල්ලා පෙල්ලලා තියෙන්නේ බලන්නේ නැහැ බලන්න දන්නේ නැහැ කවුරක්වත් නොගිය කෙනෙක් නැහැ හැම කෙනාම ප්‍රසවාස යකට යනවා. ඔය කවදාකවත් සතියෙන් ගිහිලා අඩේ මෙතෙන් යනකම් පේනවා මෙතෙන් එහාට පේන්නේ නැහැනේ කියන. ඒ හිස්තැනට අපි බයයි. හිස්තැන බීතිකාවදී. ඒ නිසා ඒක නොදැක ඊගාට එන ආසාවත් ඉක්මනට අල්ලගන්න. ඉතින් ඒ නිසා මෙතෙන් ගියේ කනට නැත්නම් නොගියේ කනට කියත හැකි අපි හැම කෙනාම ආසාව ප්‍රසවාස දෙක මැද කොනොදන්න තැනට යනවා. නමුත් ඒක බයයි. ඒක එක්ක දකින්නේ ඒකට අපි ඒකට උනන්දු නැහැ. ඒක ඔයකට අපි ලෑස්ති නැහැ. ඒ නිසා භාවනා කරනවා කියලා කියන්නේ මේ දන්න සැටට නොදන්න තැනට යෑම. හැබැයි නොදන්න තැනට ගියාට පස්සේ නොදන්න බව දැනගන්න විදියක් නැහැ. ඉතින් ආය කරදරයක් ආවට පස්සේ තමයි දැනගන්නේ කරදර නැතුණා කියලා. ඉතින් ඒ නිසා වරින් වර මේ නිද්දට වැටෙන ගතිය, වරින් වර කරදරින ගතිය දෙක පෙරලි පෙරලි තමයි යන්නේ. එක දිගටම හිතන ඉන්නත් බෑ, හිතේ දැනගන්න බෑ අපට. දන්නේ නැහැ. එක දිගට කරදරේ ඉන්නත් බෑ අපට. හැම ආස්වාදයක් ඉවරදීම නිවනට යනවා. හැම ප්‍රසවාසයක් ඉවරදනම නිවනට යනවා. මම එතෙන් යනකොට අපි දන්නේ නැහැ. දන්නේ කියනවා දැන දැනගත්තට අත්දැක්කට. එතනදී විඳින්න දන්නෙත් නෑ අපි ලෑස්තිල යන්නේ නැහැ. විඳත් බය වෙනවා. විඳත් ඒක නිකන් මේ මේ කඩුල්ලක් වගේ. කඩයිමක් වගේ. අගාධයක් වගේ. බලන්න. ඒ නිසා හොඳට ලෑස්තිලා යන්න ආස්වාස් ප්‍රසවාසයේ මතුනාට පස්සේ ප්‍රසවාසයේ අග ඉවර වෙනකම් බලන්න අපි පහුගිය දවස් හතරක පොඩි ළමයි එක්ක මේ මේ භාවනා වුණේ එක විනාඩියක්වත් ඉඳගෙනවත් ඉන්න බෑ. දඟලනමයි වෙන්නේ. ඒ නිසා හරියම හරි මේ මේ ප්‍රතිය කියන්නේ මොකක්ද මොනවක්වත් කරන්න බෑ. ඉතින් ඒ ළමයින් කියන්නේ එකම දෙයයි ගහන්න ආයක් ළඟ තියන්න හිටියා පාත්තරයක්. ඒකට තට්ටුවක් දානවා. තට්ටුවක් දාලා කියනවා කට්ටිය ඉස්සතුල තයි සද්ද ඉවර වෙනකන් අහන්න කියලා. ඊට පස්සේ කිව්වා මේ නිස්සද්දතාවයේ හඬ මොකද්ද කියලා. දැන් සද්ද නම් ඉවර වෙනකන් ඇහුවට පස්සේ නිස්සද්දනේදී නිගණ්ඩේ හඬ කියන්නේ මොකද්ද කියලා ඔක්කොම චිත්‍ර ඇඳලා පෙන්නවා. මෙන්න මෙහිමයි මට වැටහෙන්නේ. එනකම්ම පුරුදු කෙරුවේ හුස්ම ඉවර වෙනකම් බලන්න. නැත්නම් ගාම්පාරකට තට්ටු කරලා සද්ද ඉවර වෙනකම් බලන්න ඉවර වෙච්ච තැන තියෙනවා ඔය කියන හිත භාවනා යෝගාවචරයකට දැන දැන යනවා අනික කට්ටිය එතෙන් යනට හිත දඩි දාන බය වෙනවා දඟලන නීරස වෙනවා කම්මැලි වෙනවා ඒ නිසා දන්න තැන සිට නොදන්න යන ගමනක් නම් තියෙනවා හැම කෙනාම ප්‍රසවාසයේ කෙලවර නිවනේ තමයි ඉන්නේ ඉඳන් නැත්නම් මොකද කරන්නේ බය නම් මොකද කරන්නේ තේරෙන්නේ නැහැ කියනනම් මොකද කරන්නේ? නැතිකම නෙමෙයි ප්‍රශ්න. කිසිම කෙනෙකුට දෙයියෝ අඩුව දීලා නැහැ. සමානව දීලා තියෙනවා. නමුත් කවුරක්වත් මේක හැන්ඩල් කරගන්න දන්නේ මොකද නැති තැන ගියට පස්සේ නැති බව දැනගන්න උපකරණ අපි ළඟ නැහැ. අනිත් දවසේ භාවනා කරනකොට ඒකට ලෑස්ති වෙලා යන්න එක්ක ආශ්‍රද ප්‍රසස් දෙකම සංසිඳනකයි යන්නේ. ඒක හොඳට උහුරු කරගත්ත එකන හොඳට කීකරු ආනාපාන ඉදිරිපත් වුණාට පස්සේ ප්‍රසවාසය ඉවර වෙනකන් අන්තිම බිඳුවට යනකන් යන්න බලන්න. වැඩි වෙලා ආශ්වාස ප්‍රසවාස කරගෙන ඉන්න ඕනේ නැහැ. එහෙම tempත් වෙන්න පටන් ගන්නවා. හැබැයි එතෙන් ගියේක න තේරුම් ගන්න ඕනේ ඉවර වුණාට පස්සේ කෙලස් නැති වුණාට පස්සේ නැති බව දැනගන්න ක්‍රමයක් නැහැ. අරමුණ නැති වුණාට පස්සේ සත්‍ය නැති වුණාට පස්සේ වේදනාවක් නැතිව දැනගන්න විදියක් නෑ. ආයෙ කරදරයක් ආවට පස්සේ තමයි දැනගන්න. ඒ නිසා මේ දෙන්න එකිනෙකාට අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙනවා. අරක හොඳයි මේක හොඳයි කියන්නේ යන්න එපා දෙන්නටම දඟලන්න තියෙනවා. වර එක කරදර එනවා වර එක නින්දට වගේ යනවා හිතන්නේ නෝ ඔහොම යනකොට බලාගෙන ඉන්න පුළුවන් නම් අන්න තේරිය අපට හිතනෙත් උත්තරයක් නැහැ කරදරෙත් උත්තරයක් නැහැ මේ දෙන්නට දෙන්න නැතුව ඉන්නත් බෑ. ආම මේක දිහා නොසලී බලා සිටීම තමයි අපි මේ විපස්සනා වෙදී පැහැදිලිව කරන්නේ. මම මේ විග්‍රහය මේ විදිහට දුන්නට පස්සේ මොකද්ද දැනට විසඳා ගත යුතු ප්‍රශ්න නැත්තම් මොකද්ද මේ සැකේ ඉදිරියට ඉතුරුලා ඒක කියන සාමාන්‍ය උදාහරණයක් නෙමෙයි කාර්ය ජීවිත කරනදී මේ ගොඩක් කාර්යයන් කරලා දිනනවා දැන් ආසාවෙන් සාසතේ සාන්තිනේ ඇතුළේ සාසතේ තියෙන ඉන්දරය බලන්නේ පොතු වෙන කියලා තමයි මම හිතට තේරෙන්නේ. ඒකත් හරි. ඒ වගේම සක්මන් කරනකොටත් සක්මනේ වම ඉවර වීමක් දකින්න බෑ. දකුණ ඉදොර පටන් අරන් ඉවරයි. දකුණ ඉවර වීමක් දකින්න බෑ. වම ඉවර වෙලා පටන් අරගෙන ඉවරයි. අටවැඩි කොහම අමාරු ගානක් ඉස්දාන් වෙන්නේ සක්මණේදී. සක්මණේදී බලන්න ප්‍රයත්න කරන ගතිය ඉවර වෙන තැන. අපි මුලදී ආයාසයෙන් සක්මන් කරන්නේ. මෙනේ කරමින් පය තබමින් ඒක ඉබේම වෙන තැනට යනකම් යනවා. සම්පූර්ණ සක්මන අනායාසයෙන් වෙන තැනට යනවා. ඒක බලන්න අනායාසයෙන් සිට වෙනකොට කොහොමද කියලා. මට තාම වම දකුණ වෙන් කළා අතුරන පුබන්ද වමේ ඉදීම තැබීම දැකීම නැත්නම් gediya පිටින්ම වැඩක් යනවා. පවතන සම්මාන කරනකොට සම්මාන වෙනවා. ඔක්තරම් කරනවා විමාන කරනවා ගන්නවා පටන් ගන්නවා එහෙම පිටුදලා කරනකොට මෙතන ඒ වගේ වෙන වෙන නැතුව මේ ඒකාකාරව වෙනවා වගේ නිසා ඔක්තරම් කරනවා ගැතිය මේ හිතන්නේ බැරි මාතමක් වගේ නිසා සාමාන්‍යයෙන් එකට හැදෙනවා වගේ මාතමක් තියෙනවා ඒක ආවම හිත එතන හැදෙන්නේ නැතුව මේ විදිහටම ඇවිදින තියෙන ප්‍රතිගමන ආරම්භ වෙනවා ඔතනම සක්මන් වෙන් කරගෙන හඳුනන්න බෑ. ඒතකොට ඒ දෙකෙන් කොයි එකද වඩා තමයි වඩා හොඳ නැත්නම් වඩා කෙලෙස් හටගත්තේ බලන්නේ වම රගුණ වශයෙන් දකිමින් එක එකක් පෙළට එක දිගේ යන්නේකද එහෙම නැත්නම් තොගේ පිටින් වැඩේ යනවා පේනවා. වම දකුණ වෙන් කරගන්න බෑ. මේ දෙකෙන් කොයි එකද වඩා දියුණු තත්ත්වයේ කියලා හිතේ. පතන අරගෙන ඉන්න ඉස්සරහට ඉන්නේ මම හිතන්නේ මේක විදිහට එන කොන විදියට යනවා කියන නිසා මම හිතට පහතුනවා. නැත්නම් තමන්ගේ හිතේ හැටියට මේ දෙකෙන් කොයි එකද වඩා හොඳ විදිහට පිළිගන්නේ. මෙනෙහි කරන කරන දක්නද නැත්නම් අර විදිහට gediya පිටින් එකට යනවා යන එකට හොඳ. ඒකෙත් බලන්න තව දිගට කරන්න ගියොත් සම්පූර්ණ අනායාසයෙන් යන්න පුළුවන්. මොනම ප්‍රයත්නයක්වත් නැහැ වයින් කර බොනික් එක වගේ ඔර්ලෝසු බට්ටේ පැද්දෙනවා වගේ යයි. ආන්න එක දිහා බලගෙන ඉන්න පුළුවන් කිසිම වෙහසක් නැහැ. එතකොට මේ රූපඩයක් ඇවිදිනවා. ඒක තමන්ටම තමන් දිහා බලන්න පුළුවන්. වයින් කර බොනික් දිහා බලන වගේ ඒක තමන් තමයි චිත්‍රපටිය රඟපාන්නේ තමයි තමයි චිත්‍රපටි ගත කරන්නේ තමන් තමයි නිරීක්ෂණය කරන්නේ එතකොට තේරෙන පටන් ගනී මේක තමයි පුංචි කාලේ අපි කරපු දේ දැන් හැම වෙලාව රඟපෑමක් විතර යන්නේ. සක්මුණක් කන්න දෙන්නේ නැහැ. සමහරු ආයාසින් විදිනවා. ඉතින් පව් කියලා හිතනවා සෝරි කියලා හිතන මොනව කරන්නේ? ඉතින් ඕනේ කරන්නේම අර දඩු බඳේ ගහන නටන්න. ඒක ඕනේ මුලදී ඕනේ ඔය කියනක දනව ඊට පස්සේ අනායාස තත්ත්වයට යන්න ඔච්චර ගාණක් සක්මන් කරන්න වෙන්න බෑ. අසල්පසතේ සම්පූර්ණයෙන්ම අනායාසයෙන් ගිහලා ඒක දිහා බලන්න පුළුවන් නම් ප්‍රසවාසය ඉවර වෙන තැනට ගිහලා බලන්න පුළුවන් නම් මම එදාට තේරෙයි තිට එන කාකු කොච්චර මයින්ම අදිනා වගේ ඇද ඇද තටමන රටමන්නක් නැහැ පිළිවෙලකට ඇවිල්ලා නැහැ මේක නැතුව කරන්නත් බෑ නැත්නම් ඒක කරලා ඉක්මනට මේ යන්න සක්මන්ට යන්න මේ අනායාසයට යනවා. සක්මණේ හොව පරියන්කෝ. එදිනදා කරන වැඩ කරනකොට අනායාසයෙන් කරන වැඩ කෙනෙක් මම අදහස් කරන්නේ චේතනා නැතුව. එදාට මේ ඇඟට කවුරුත් මොකුත් කියලා දෙන්න ඕනේ නැහැ. භාවනාවකදී මොකුත් ඕනේ නැහැ. එයා දන්නු කරන්නේ. අන්න ඒකට පූර්ණ අවදීන් භාවනාවක් තේරෙවි. අපේ හිත තරුණ කමේ ඉඳලා අර ළමා ගතියට යනවා. gediya pitimම යනවා. ළමා ළමා ගතියට යන්න පුළුවන්. එතකොට ගව තියෙන පඬිතකන් ටික බිම තියන්න වෙනවා. ඔය මාන්නකාරකම් ඔය තියෙන ධනංකාරකම් අයිය තියෙනකම් ඔක්කොම බිම තියන්න ඕනේ. අපිට භාවනාවේ යන්න බැන්නේ ඔන්න ගිනේ පොදිය බිම තියාගන්න බැරිද පුතේ. පොදිය තියාගෙන පොදිය බිම තියාගන්න බෑ සම්පූර්ණ අනායාසයෙන් යන්න බෑ. ඊට පස්සේ තේරේ භාවනාවේ කිසිම රෙජිමෙන්ටේෂන් එකක් මොකුත් නැහැ. තටමඬ මොනවාක්ද යන්නේ? මුලින් තටමඬ ඕනේ. ඊට පස්සේ මේ යන්න දුන්නට පස්සේ මේ ලස්සන තල්ලු දීලා දීලා ඔන්න උන්චිලා පැද්දෙන් ගන්නවා වගේ තල්ලු නැතුව පැද්දෙන් ගන්නවා වගේ යනකොට තමයි මේකේ ක්‍රියාකාරීත්වය බලන්න පුළුවන්. ඒකටයි ඔය යන්න හදන්නේ. ඒ නිසා දන්න තැන ඉඳලා නොදන්න තැන කියන්න පුළුවන් තැන ඉඳලා කියන්න බැරි තැන දක්වාම යන. මම ඉන්න තැන ඉඳලා මම නැත්තන දක්වාම යන අතරමඟ தත්ත්වයක් ඔය විස්තර කරන්නේ කොහොම ඉදිරියට යන එකයි කරන්නේ. ගෞරවයෙන් සම්මානව පරයන්ක භාවනාවේදී සිත තැන්පත් වී අරමුණ මෙනෙහි කිරීමේ පමණක් සිටින විට සිත පහතට කඩා වැටේ. නිතර නිතර මෙලෙස සිදුවේ. සතියට බාධාක් නොවේ. පිටකොන්නේ වේදනාවක් ඇති වෙවි. සීම දක්වාම සිත පහතට නැම යාම වස්තුවට ආවාදයක් ඇති කරන තත්යකට පත්වයේ සිටී. ශාන්තියේ අනුකම්පාවෙන් පැය විදු තබා ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා පහදා දුන්න ඒක ඇඟට බාර දෙන්න ඇඟට කියන්න පාඩි වෙන්න ඉඩ තියෙනවා උඹට ඕන විදිහට හිටපන් කියලා. ඉතින් යාන මෙනෝන ලැබෙන්න අපිට මොකෝ. ඒකට ඇඟිලි ගන්න යන්න එපා. ඇඟට ඕන ඕලෝ වාත් කරන්න වාත් කරන හිටපන්. පටන් ගන්නකොට අපි ඉන්නවනේ. ඊට පස්සේ ඊට පස්සේ ඊට පස්සෙල් ලෙඩ වෙනවනේ ඒක ඇඟට කියන උඹ කරන්න උඹට උඹට ඕනකම ඉඳී ඉතින් මොකද දෙන්න නම ගත්තා. මම කිව්වට හඳන්න යන්නත් එපා. බල ප්‍රාර්ථනා කියලා හඳන්න යන්නත්. ඒ ඒක කරන්න චිත්‍රපටයක රඟපාන. නැත්නම් කාණිවෙල්ලක ඉන්නවනම් එහෙම කරන්න යන්න එපා. ওই මිනිස්සු ගල් ගන්න. මේ කොටු කරලා භාවනාවේ හදාගත්තේ මේක ඇතුළේ ඕන පිස්සුවක් කෙරෙන්න පුළුවන්. ඒ කියන්නේ බය ඇඟට බොඩි නොලෙජ් කියලා එකක් තියෙනවා. ඇඟ දන්නව කරගන්න ඕනේ දේ. අපිට අර පහසුකම් තියෙන නිසා දඬු කඩේ ගහලා බෙල්ල නමලා කෝටු ගහලා නැහැ. ඔබට ඔළුව කෙලින් තියාගෙන ඕන කෙලින් තියාගෙන ඉන්න. ඇද විලන්ද ඇද දැන තමයි තියෙන දැනගන්න එක විතරයි. ඒ තමයි මෙතරතුරු හොඳ එළියට තියෙන විදිය හොඳයි. නමුත් මේ ඉස්සරහට ලෙඩ වෙයිද කියලා මේ මාරය ඇවිල්ලා අපිට පොඩි උපදේශයක් දෙනවා. අනේ එහෙම කරන්න එපා අප්පා. මේ ඉස්සරහට පොඩ්ඩක් පරිස්සම් කරලා කරන්න. ඌට ගැන ඔබ බම්බු ගානේ ඔබට ඕන තරම් කියලා කරපන්. මම ඔබට ඉන්න තේ ඉඩ දීලා දෙනවා. ඔබ ඇඟට කියන්නේ කරන දෙයක් කරපන්. මගේ ඇස් බැලුම වැඩි යනවා. ඇඟ පිලින් කරන ක්‍රමයක් මම දන්නේ. මොකද මේ අපි එහෙම කොන්ත්‍රාත්යක් බාර අරගෙන නැහැ. අපේ කොන්තරත් එක තියෙන ඇඟ ඇදෙන ඇද බව ගන්න. කෙලින්න කෙලින් බව ගන්න සතිය වඩන එක විතරයි. ඉතින් මේක ඉතාමත් වැදගත් තරම් භාවනාවේදී ඔය කට්ටේ පන්න ගන්න බැරි නම් අපි නිතරම කරන්නේ මේ ඇඟ අනුන් ඉදිරි පිට රඟ බාන්න කරන එක විතරයි. මුත්තට මතක තියාගන්න භාවනාදී ඔය තේරම ඔය කටේ තියෙන හරිවන්නම් පුරා බල්ලෙන් බහි. බැසර පස්සේ තමයි භාවනා පටන් ගන්නේ. සක්මන් කරනකොට ඔළුව තෝන්තු වෙලා නිදිමත වෙලා වැටෙනවා. ඉඳගෙන ඉන්නකොට කේල් කන එනකොට කේල් කන ගන්න මෙන්න වගේ නැමෙන්න පටන් ගන්නවා. මේ තේරම දිහා බලාගෙන දන්නවනම් උගත් දෙන්නු හදන්න යන්න එපා හදුවා කියලා වැරද්දක් නැහැ. හදන්න යන්න එපා. දැනගත්තට පස්සේ යන්නේ කිట్లా එන්නේ. එයාට වැටෙන්න ආරෙන්න එයාටම නැගිටින්න ආරෙන්න. එතකොට හානියක් නැහැ. අත තිබ්බොත් තමයි ඇඟේ ලෙඩ අපි ඇති කරන්නේ. ඒ නිසා අවදිින් ඉන්න මගේ ඔළුව නැමිලා තියෙන කොන්දත් රිදෙනවා. හිතේ බයකුත් තියෙනවා. මම එකකටත් එන්න කියලා නෑ. ඕන දෙයක් කරගන්න ඉඩ තියෙන ඔබට ඕන දෙයක් කරගන්න කියලා බලාගෙන ඉන්නවා. උතුම ලස්සන දුව හදාගන්න. අත තියන්නේ නැතුව ඉන්න ක්‍රමයක් මම මේ උගන්වන්නේ අත තිබ්බේ නැති වුණොත් එයා සුව වෙනවා. අත තිබ්බොත් තමයි අවුල් වෙන්නේ. ඒ නිසා ඒක ධර්මයට බාර දීලා යන්න ආරයි. Thank you. පරයන්ක භාවනා කරන විට ආනාපානය දැලීම මුලදී කුසුම් ඇති ඒටි දිග ඇතුළේම පිටේ එස දැනි එක වේලාවක් යන විට කුෂ්ම සංස්කෘතියයි එවිට සියුම් ආනාපානය දිගටම මෙහි කරමින් පාත්‍රන ලදී එක වේලාවක් මෙසේ සිටින විට චලන චිත්‍රයක ආකාරයෙන් විවිධ සිදුවීම් දෙනේ පෙර සම්බන්ධ සිදුවීමුත් ඉතාමත් දීර්ඝයෙන් පෙනෙනවා. මෙලෙස ටික වේලාවක් පැවති නැවති යයි නැති වී යයි. තවත් ටික වේලාවකින් ආනාපාන අරමුණ විඳ සබ්ද වේදනා සිතිවිලි සහිත සංසුන් තත්ත්වයක් ඇති විය. එහිදී සිතට කම්මැලි ස්වභාවයක් ඇති විය. එහිදී ඉදිරියට යාමට මෙනෙහි කරමින් ආනාපානයේ ම පැවැත්විය යුතුය. සැකයක් තියෙනවනම් මම කලින් කිව්වා වගේ මම හරියට වැරදිද ඉස්සරහට යන පස්සට යන සමතේද විපස්සනාද කියලා තැක එනවනම් තැක දුඩු කිරීම සඳහා මූල කර්මස්ථානේ බලන්න නැත්නම් ඊට ඕන දෙකට ඉඩ දෙන්න. ආනපන තියෙන්නේ මූල කර්මස්ථානේ තියෙන්නේ සක්මන තියෙන්නේ වාහනේ පෙරළුණොත් අඩියට ගන්න විතරයි. හැකියාවක් තියෙනවා නම් ඒකට වාංගු කරලා දැන් මම ආනපන තියෙනවනේ මට වම දකුණ තියෙනවනේ කියලා ගන්න. එහෙම නැහැනේ. ඉල්ලලා ගන්න යන්න එපා. එන ඕන දෙයක් දිහා බලන ඉන්න මොකක්වත් එන්නේ නැහැ. ඒසා සැක තියෙනවනම් මූල කර්මත්තානේ වාංගුවට ගන්න. සැක නැහැනේ. දැනගන්න මේ මූල කර්මත්තනේ මේව මම එන්න කිව්ව දෙවන්නේ නෝත් ඇවිල්ලා තියෙනවා. දේශ බලාගෙන ඉන්න. බලාගෙන ඉන්නකොට ඒ ධර්මතා හේතුඵල ධර්මේ වැටේ. සැක තියෙනවනම් විතරක් මූල කර්මත්තානේ පොඩ්ඩක් අත ගාලා ආයේ පැක දුරු කිරීමට අර කියන ප්‍රත්‍යක්ෂණය කරන්නේ රත්තරන් ඇත්ත රත්තරන්ද කියලා ගල ගාලා බලනවා වගේ ආනපානේ ගල ගාලා බලන්න සැකනම් විතරක් නැත්තම් ඔය යන දිකට යන්න දුන්නොත් බොහොම ඉක්මනයි බලන්න. ගෞරවනීය මම මේ භාවනා ක්‍රමයේ අනුගතව මාස 4ක පමණ කාලයකදී ඉරිසෙන් මේ වූ විට වාඩි වී නිදා සිටින විට දෙවෙනි භාවනාවේ පරියන්කේදී මගේ මනසේ අඳුරු පළුකට ඉස්බාවක් මෙන්න එමේ ඉස්බාවට බාධා කරන ස්ථිතිවිය විවිධ ආයතන තැබෙනවා. පරියන්ක භාවනාවේ වැඩිපුර වේදුනා සෑම විටම සිටින ඉරියව්ව කරන වැඩේ ගැන සතිමත් වේ. පරියන්කේ වාඩි වූ අස්වාද ප්‍රස්වාස නොවැටේ. මෙටින් එක දැනේ සුන් වෙනවා. කලින් ඉහතිකී මුළු පැන ඉස්බා එයට විටින් විට බාධා කරන සිතිවිලි පරයන්කේට සමාන දිනවලදී වැටේ. සමාන දිනවලදී වැටේ. එවිට මූල කර්මස්ථානයේ සිටින බව වැටේ. බාහිර පරිසරයේ කැළඹී බොහෝ විට බාධාවක් නැත. මේ භාවනා ක්‍රමයේ ඉදිරියට පාත්තාගෙන යාමට බොහෝ රුචියක් ඇත්තේ. ඒ සඳහා උපදෙස් පතමි. විශේෂයෙන් පරයන්කේදී මා කළ යුතු වන්නේ නිහඬ අඳුරු පැහැය දෙස බලා සිටීමද, එරයන සිටින රාගදීක මොහ යන තුමත අයත් ඒවාද විමසීමටද, එසේ නොමැතිනම් වෙනත් කටයුත්තක් දැයි වාසයෙන් දෙපාරන්නේ වාදයෙන් පුත් මේක අද්දකේ මධිකම තමයි පේන්න තියෙන්නේ ඒ නිසා ඔය දිවිජන දිගට යන්න දෙන්න මම අර ඉස්සලා කියපු ප්‍රශ්න දී දෙන උත්තරේ මතක් කරනවා මේ යන්නේ එක පිළිබඳ තැකයක් හෝ ඒ පිළිබඳ විපිලිසර ගතියක් තියෙනවා නම් මූල කර්මස්ථානේ බලන්න. ඉතිපිලි වල රාග ద్వේෂ මොහ බලනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම කෙලෙස් වලට ආරම්භනවා. ඒ නිසා ඉතිවිලි වලට නෙවෙයි භාවනා කරන්නේ. අපි මූල කර්ම. ඒව ආවට යන්න අරින්න තෝරන්න බෙරන්න යන්න එපා. ඒක තේරෙයි. අශිදාන අද්දකින් මැද නිසා මේ විදිහට මේ සැකයක් මතු කරන තියෙන්නේ සැක තියෙනවා නම් මුල කර්මත්තාන්න යන්න ඕනම වෙලාව සැක දුරු කිරීමේ අදහසයි එහෙම නැත්නම් මේවා දිහා බලන්න එකක්වත් අවසන් යන්න එකක් තෝරන්න බේරන්න යන්නත් එපා එන තාලෙට එන්න දීගෙන යන්න ඒකෝට තමයි තේරෙන්නේ මේ එකකින්වත් කෙලසෙන්නේ අවසන් දෙකිය නැත්තම් කෙලසෙන්නේ අවසන් දෙකිය තමයි මේ භාවනාදී අපි කරන්නේ අවසන් නැතුව ඉන්න හැටි පුදු කරනවා ඒකට තපස්ස කියලා කියනවා අපි භ්‍රමචර්ය කියලා කියනවා, පැවිද්ද කියලා කියනවා. ඒ නිසා අවසන් නැතුව ඉන්න පුළුවන්කමක් තියෙනවා මොනම මෙනේ කිරීමවත් කරන්න බෑ. මූල කර්මස්තරයක් මොනෙත් නැහැ. ශකනම් විතර බලන්න කියන එක තමයි මම මෙතනදි මතක් කරන්නේ. ගාත ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේට පරමවර සාදාගු අය සක්මන් භාවනාවේ යෙදීමට මාර්ග පාද සත්‍යීම සමග ශරීරයේ අස්තිසා මේ සියල්ල අල්ලා මා යන නම දරන පිට මේ සිටින්නේ ආස්වාදයේ පිටෙත් පමණක් බව එනම් මේ සිත මේට ගෙනීමට පොදුරම් නැතිරුද ඒ විසිරෙන ආකාරයේ දිගින් දිගටම පාර්ශනාවට යයි. පැවිදීම එවිට ශරීරයේ ලෙස සිහිවේ. නිවැරදි කළ හැකි අයුරු පාදා. භාවයක භාවනාවේදී අස්වාස්තය හා ප්‍රස්වාස්තයේ කීපයක මෙනෙහි කරන අතර ඒ නැතිවී දන්තා කොළ වර්ණ දීප පැලලෙන් දිස්ති. මායස බලා සිටින විට කොළ නැතිවි සම්පූර්ණයෙන් දම් වර්ණයේ දිස්ති. නැවත ආයතෙන් ආස්වාදයේ ගත්තද බොහෝ විට නිල්දා මෙළිය දිස්ති. උපදේශ පත්‍රයේ උත්තර. මේ තියෙන දේවල් වල ප්‍රශ්නයක් නැහැ. දම්පාටාවක් කොළපටාවක් ඔක්කොම අපේ හිත අනුගුණේ කඩන් දෙන දේවල් කොයි වර්ණේ ආවත් එච්චරයි. හැබැයි ඒක PC ප්‍රශ්නයක් නෑ. Taman විශ්වාසයෙන් බලනින්ද. ඒක භාවනා නොකරන වෙලාවේ මොනවා වෙයිද කියලා නිකමට හිතා ගන්න. භාවනා කරනකොට නම් වෙන දේ පේනවා. ප්‍රමදේ තියෙන මේකට නොසැලී ඉන්නවා. ඔබ සමාඩ පාලනේ තොර වෙනවා නම් සැක වෙනවා නම් මූල කර්මත්තානේ බලන්න. සක්මනේ නම් වම දකුණ බලන්න, පරියන්කේ නම් ආනාපාන බලන්න. එහෙම නැත්නම් මේ ඉන දේවල් දිහා බලන්න එක්කෙනෙක්වත් අපේ හිත සුවපිනිස දේවල් දේවල් නෙවෙයි. එක්කෙනෙක්වත් ආරදී තමුත්තර වේගික වැල නොකඩී එනවා. බලන්න ඇස් නැති කෙනෙක් පිළිගෙන. දැක්කට මොකද නොදැක්කා වගේ. ඇහුනට මෙතන නොඇහුණා වගේ. එතන එක එකවත් කෙලසෙන්නේ නැහැ. එතකොට කොයි දේ ඇවිල්ලා ගියත් තමන් නිකන් ඇස්සේ ගියාට රේන්කෝට් එකක් දාගත්තා වගේ දෙමින් නැතු ඉන්න පුළුවන්. ඒ කලාවෙන් විතරක් අපිට ගොඩ එන්න පුළුවන්. ඕව යන්නේ නිවනත කරන්න අපිට බෑ. ඒවයි හිත කෙලසෙන ගතිය කියලා කියන්නේ මේවා තෝරන්න බේරන්න යන්න එපා. ප්‍රතික්‍රියා කරන්න යන්න එපා. චිත්ත පීඩා ගන්න එපා. මේවා ඉන්නේ යණ්ඩයි කියන එකෙත් තුගේටම ඉන්න දෙන්න මොකක්වත් වෙන්නේ නැහැ. හැකනම් විතරක් මූල කර්තෘත්වයෙන් පොඩ්ඩක් ආශ්‍රය කරන්න. එතකොට <clears throat> තමන්ට මේ උතුරු දකුණ අල්ලා ගන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්න පහුගිය ප්‍රශ්න තුනටම කිවි ඔච්චරයි. සැක තියෙනවා විතරක් බලන්න මූල කර්මත්තානේ නැත්තම් ඔය එන දේ දිහා ඔසලී බලන්න එක තමයි කරන්නේ. දීකාරී වේලා තරුණිය සඳහන්ත ඔවානසේගේ උපදේශපරිදි සක්මන් භාවනාව කරමි. බොහෝ අවස්ථාවලදී මෙනෙහි කිරීමකින් තොරව සක්මන් කෙරේ. සිතට සිතුවිලි ගලා ඒව ආවමයි. සිත විතරෙන විට කෙටි වේලාවකින් බව වෙතිහි දෙපාහා පොළවේ ස්පර්ශයට අවධානය යොමු වේ. මෙලෙස සක්මන් කිරීමේදී අධික විදුලතක් මෙන්ම මත්ගතියක් ඇති වෙනවා. දැස්වල බරගතියක් දැනේ. ඊපස්සු පරයන්ගේ යාමට පිටේ. පිටේ මෙලිකාවක් ඇති. ඒ නිින්දාවිය ඉතන විස්තර. ඒක සුදුසු දෙයක් තාසන කරනවා. මම ඉස්සරත් මතක් කරපු විදිහට ධක්මනිදි පවා එකලස් වුණොත් එවිදෙද්දි තිබුණා. ඇවිදිද්දිත් කම්මැලි වෙනවා. ඇවිදිද්දිත් තෝන්තු වෙනවා. ඒ කියන්නේ රාග ద్వේෂ දෙක බහැලා හිතේ. අපි මේ අවදියෙන් ඉන්නේ රාග ద్వේෂේ තිබුණොත් විතරයි. රාග ద్వේෂ නැන්නේ හේම බැලිමෙහුලන් ගියා වගේ ඒක පාත්. පරියන්කේදී අහන්න දෙයක් නැහැ. ඒ නිසා අපිට කෙලෙස් නැතුව ඉන්නම බෑ. ආයෙ වයින් කරි සුපර් මාකට් එකට ගිහලා කෙලෙස් ටිකක් හොයාගන්න. කොච්චර බුදුරජාණන්සේ ශක්තිමත්ද කියලා බලන්න ඒකට අපේ හිත කොච්චර කඩප්පුලිද කියලා බලන්න. කෙලෙස් නැති වෙච්ච ගමන් නිදිමතයි කම්මැලි තෝන්තුවතියක් මේක දන්නවනම් මේට වැඩි සතුටක් මුළු ජීවිතේම නැහැ කියලා බුදුහාමුදුරු කියනවා. මෙහෙම එන්නේ කෙලෙස් නැති වෙලාවටයි. එතකොට නීරස ගතිය, කම්මැලි ගතිය, තෝන්තු ගතිය නෙවෙයි කියලා වුණොත් ඒකට අවදි වෙනවා යා. කෙලෙස් නිසා නෙවෙයි අවදි වෙන්නේ මේ කෙලෙස් නැතිකම ගැන දැන ගැනීම හරහා. ඉතින් මේක භාවනා කරන කෙනෙකුට තියෙන්නත් පුළුවන් මේ දැනුම නොතිබෙන්නත් පුළුවන්. ඉතින් ඒක දෙන ක්‍රමයක් ලෝකේ ඇත්තෙත් නැහැ. මේ කෙලිස් අඩු වුණාට අඩු වෙච්ච බව දන්නේ නැත්නම් එයා ඒක කම්මැලිකමකට බාර ගන්නවා. ධකකට බාර ගන්නවා. ස්තෝතුවතියට බාර ගන්නවා. බය වෙනවා. මත්තෙන්. ඉතින් මොනවා හරි අහම ඒකට මත්ක තියෙනවා. ඒක කරන්නේ ආයෙ කෙලස් පැකට් එකක් දාන්න ඕනේ. ඒ තියෙන්න ඕන කෙලෙස් රිසර්වේෂන් එකක් ඕන වෙනකොට පෙට්‍රල් යනකොට පෙට්‍රල් දානවා වගේ දැන් ගෙදර වල ඉන්නකොට නම් ඉබේම හම්බ වෙනවනේ තෝගේ අතෝරක් නැතුව ඒ සම්බන්ධ කෙලෙස් නැති කරන එක නෙමෙයි ප්‍රශ්නේ කෙලෙස් නැති කර බව දැනගන්න එක සහ අගය කරන එක නිසා යම් වෙලාවක පරියන්කේයෝ සක්මුණදී ප්‍රතිපදා විදිහට යනකොට මේ එන නිදිමත ගතිය මේ කම්මැලි ගතිය බෙල්ල කඩා වැටෙන ගතිය තෝන්තු වෙන ගතිය අවබෝධ කෙරුවොත් මේ තමයි බුදුන් කියන්නේ මේ තමයි ධර්මය කියන්නේ මේ තමයි මගේ සීලය මේ තමයි සංඝයා මිත්‍ක රැකගෙන ආපු දෙය කියලා වෙන මොකක්වත් ඕනේ අපිට සතුට වෙන්න. ඔහුගෙත් නිකික බාර ගන්න දන්නේ අගේ කරන්න දන්නේ එතකොට කියනවා බාහනකෝ භාවනා කරන්න ගියාම මම මේ බුදු වෙන්න කියලා හිතලා භාවනා කරේ නමුත් බුදු වෙන එකනේ හිත වෙන්නේ කියලා ඉතින් චෝදනා කරනවා. ඒක හදලා දෙන්න මම පොරොන්දු වෙන්නේ මට කියන්න බෑ ඒක අයියයිද නැද්ද කියලා. කියන්න පුළුවන් මට. භාවනාන සීල 100ක් හරි නමුත් ඒක අගය කරන්න දන්නේ නැති නිසා ඒන තෝන්දු ගතිය කම්මැලි ගතිය පාපයක් වෙනවා. එතෙන්දී අවදි වෙන්න ගන්නවා. මේ මේ බුදුන් නිසයි මේ මට මේ ප්‍රතිපදා ලැබුණේ. ඒ ප්‍රතිපදාව නිසයි මේ මට මෙතෙන් යනුනේ කෙලෙස් හද නිසා මේ තියෙන කියලා ඒක හිතා ගන්න පුළුවන්. අපි දවස පුරා මේ ඔළුව කෙලින් කරගෙන ඉන්න පුදුම කෙලෙස් වල දිලක් පලවන්න. කවදාකවත් නැත්තම් ඉන්න බෑ. පැක්කිරේ. ඒ තරම්ම මේ මැෂින් එක දුවන්න තෙල් වතුර ඕන. රාග ද්වේෂ දෙක ඒ තරම්ම ඕන. ඒ නිසා සතුටු වෙන්න දවස් දෙක තුනක් භාවනා කරනකොට මෙච්චර ඉක්මනට කෙලස් කපා ගන්න පුළුවන්. නමුත් කෙලස් කපා ගන්න බව දන්නේ නැතිකම ගන්න එච්චර ලේසි නෑ. ඒක කරලා තම තමන්ට මේ ශක්තිය ලැබේවා කියලාම ප්‍රාර්ථනා කරනවා. සක්මන් භාවනාව කරන විට මම වම දකුණ ලෙස මෙනෙහි කරමින් මෙවිත පතුලට දැනෙන ආයුධ බැඳෙමි. මෙවිත පොළවේ ගොරෝසු බව පතුල පදින විට ඇතිවන කම්පන සියු වේදනා විඳින්න සිත අරමුණෙහි හොඳින් පිහිටයි. මෙලෙස හොඳින් අරමුණු අරමුණ පැවති සිතට විවිධ සිතුවිලි නැගීමට පටන් ගන්නවා. වර්තමානයේ සම්බන්ධ දෙයෙන්ම අතීත අනාගත සිතුවිලි පැමිණේ. ස්වම දකුණ ලෙස මෙනෙහි කිරීමත් දිගටම පවතිනවා. මෙවන් විටක කෙලෙස ක්‍රියා කරන විදල තමයි දැනෙන්නට දෙන්නේ. ඒ කියන්නේ හිතවිලිදී අතීතනාගත තීජිත් මට වම දකුණ මෙනෙහි කරන්න පුළුවන් කියන එක සතුට ගන්නවා. මෙනෙහි කරනකොට වැටෙන්නේ මොනවද කියලා තල්ලන්නේ. ඒකෝට හිතවිලි පැත්තකට ගිහිල්ලා වැටෙන දේ. වම දකුණ වශයෙන් වැටෙන දේ තැන් දෙනවා. එනිසා කල යුත්තේ දැන් ඔය කරන එක ගැන සතුටු වෙන්න ඕනේ. සතුටු වෙලා මම දකින්න කියලා වැටෙන්නේ මොනවද කියන එක තව තව තොරතුරු අතුල කරන වார்த்தාවට. ඒක හිජීරි තිබුණාට ප්‍රශ්න නෑ. ඒවා බොද වෙන්න පටන් ගන්නගනි. පමේ දකුණු තොරතුරු ඉන්න පටන් ගන්නවා. ඒක තමයි අපි කරන විදිහ අනුග්‍රහය තමයි. හොඳයි අපි පැයකට විනාඩි 10ක් විතර කාලය අරගෙන තියෙනවා. ඉතින් ලිඛිත ප්‍රශ්න සමාප්තයි. අපි මෙතන සිට විනාඩි 5 50ක වගේ කාලයක් අපිට තියෙන සක්මන් භාවනාවට ඊට පස්සේ බලාපොරොත්තු වෙන සාමූහික භාවනාවට එකතු වෙන්න තුනට ඒ ප්‍රකාශයත් එක්කම අපේ මේ ප්‍රශ්න චාරිත්‍රක වැඩ පිළිලේ නිමාව අපි සටහන් කරනවා සම්බන්ධ වෙච්ච ශීල දෙනාරම් තේරුවන් සරණයි